දෛ අරුකටේතු ස්වාමීන් වහන්සේ සද්ධා මෑණිවරුනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි තවත් ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලක් නැත්නම් සාමූහික කමඨාන් සුද්ධ කිරීමක් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ලිඛිත ප්‍රශ්න වලින් සතිವಾರය ආරම්භ කරන විදිහට අපි කුමුදුණකින් ඉල්ලා සිටිමු. තේරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ප්‍රශ්න 14ක් තියෙනවා ඔක්කොම දීර්ඝ ප්‍රශ්න. අවසර ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව සවස් වරුවක පහසුවෙන් හරිබැරි ගැසී හිඳගෙන මම දැන් මෙතන කියා කයට සිත යොමු කෙලිමි ආශ්වාස ප්‍රශ්වාස කයට සිත යොමුවන්නට පෙර ශරීරයේ උඩු උඩුකයේ කැළතීමක් දැනිනි පිරිච්ච වතුර භාජනයක් රවුමට කැරකෙමනසේ දිස්විය එය විනාඩි 30ක් පමණ ඇත එක පාරටම නිශ්ශබ්දතාවයකුත් සමග කැළතීම නැති වී ගියේය. සතියෙන් නැවත ආශ්වාස ප්‍රශ්වාසයට යොමු කෙලිමි. ටික වේලාවකින් වම් පාය උඩු කොටසේ වේදනාවක් දැනින. වේදනාව එන්නෙන්නම් වැඩි විය. එදෙස හොඳින් නිරීක්ෂණය කළෙමි. උලකින් අනිමින් හාරනවා වැනිය. එදෙස සිත තදින් යොමු සිත යොමු කරගෙනම සිටින අතර ආශ්ප්‍රාශ් කයට සිත යොමු කළෙමි. ගොරෝසුවට ප්‍රශ්වාසය දැනින. මුළු කයේම ප්‍රශ්වාසයේ වේදනාව දෙසට දීර්ඝ ලෙස තල්ලු වෙන බවක් ආශ්වාසය කෙටියෙනුත් ඉක්මනින් ඉක්මන් බවකිනුත් සිදුවන දැනුනි අතර දිව උඩුතල්ලේ තද වී දත් පූට්ටු වී තිබිනිය. පැයකට අධික කාලයක් පරයන්කේ සිටිය හැකි විය. සක්මන් භාවනාව උදෑසන සක්මන් කිරීම ආරම්භයේදී ආරම්භයේදීම ගත පීඩාකාරී තත්වයක විය. ඉනෙන් පහළ ඊතා බර තෙහෙට්ටු භාවකින් සක්මන් කළෙමි. කලින් දින පාරයන්ක භාවනාවේදී වම් පායෙහි ඇති වූ වේදනාව වම් පාය ඉදිරියට යන විට අනින ලෙස දැනුනි. පැයකට ආසන්න කාලයක් සක්මන් කළෙමි. ඔබ වහන්සේගෙන් කමඨහන් පතමි. ඔබ වහන්සේ පතනා බෝධියකින් උතුම් නිවන් සාක්ෂාත් වේවා. තව කොටස් දෙකක් තව කොටස් දෙකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව. පරයන්කේ පටලවි හිඳ හිඳගෙන සුපුරුදු ලෙස ආශ්වාස ප්‍රශ්වාස අරමුණට සිත යොමා එය සියුම් වී ගොස් නොදන්නා ස්ථානයකට ගෙමි. පැය භාගයකට පසු නිින්දෙන් පිබිදුනාමෙන් කරවලකින් එළියට ආවෙමි. නිින්ද ගොස් අවදි වුණා උනාදැයි සිටි ලැජ්ජා ගතියක් ඇති වුණි. උඩුකය පහතට නැමී තිබුණි. එසේ තිබියදී ආශ්වාස ප්‍රශ්වාසයට සිත යොමු කොට සෙමින් කය කෙලින් කළෙමි. අරමුණ තුනී වී ගොස් දකුණු පාදයේ වේදනාව ඇති වී එය ටිකෙන් ටික වැඩි විය. එදෙස හොනින් බලන විට රවුම් කියතකින් රවුමට වේගයෙන් කපනවා වැනිය. පැයක් පමණ මෙම පරියන්කේ සිට සතියෙන්ම උඩ වැලි මළුවට ගොස් සක්මන් කළෙමි. වම දකුණ ලෙස පැයකට වැඩි කාලයක් ඉතා සංසුන්ව ප්‍රමෝදයකින් සක්මන් කළෙමි. ඉන්පසු පරයන්කයට ගියද එය සාර්ථක නොවිනි. ඊළඟ පරයන්කේදී මුල් පරයන්කය මෙන් ආශ්වාස ප්‍රශ්වාස අරමුණේ සිත තිබියදීම කය වැగిරි පහතට වැටී තිබුණි. එදෙස හොඳින් බලා සිටීමේ අරමුණ සංසිඳී පිරිසුදු ජලාශයක පතුලේ හිඳගෙන සිටින බවක් දිස්විය. එහි සෑහෙන වෙලා සිටියත් භාවනාව අතරමඟ නතර කර නැගිටීමට සිදුවිය. සතියෙන් නැගිට ඉතා සැහැල්ලු සක්මණකින් සතියෙන් වැඩ කළෙමි. මේ සිදුවීමට තව සිදුවීමට තව පරයන්කයකදී අරමුණත් සමග උඩුකය වැగిරෙන අයුරු බලා සිටීමේ උරහිස් දෙපසින් රෝද දෙකක් සැරින් සැරේ නැවතිල්ලේ කැරකෙමින් මදින් මද පහතට නැමුනි. කඳ පහළ කොටසත් එලෙසම ඉහළට එසවනවා දැනුනි. උඩුකය බලෙන් එසවීමට නොසුතු වෙමි. නැවත ආයාසයෙන් තොරව කඳ කෙලින් විය. මේ හැම මොහොතකම ආශ්වාස ප්‍රශ්වාස තුනියට තිබුණි. පැය එකයි කාලක් පමණ පරයන්කේ සිටියෙමි. අනතුරුව වැලි වැලිමලුවේ විනාඩි 10ක් පමණ සිටගෙන කය දෙස බලා සිටීමේ කයෙහි බර වැඩි වශයෙන් දකුණු පායේ විලුඹට දැනුනි. සක්මන් කරන විට දකුණු පාදයේ කෙලින්ද වම් පාදයේ විලුඹ දකුණු පාදයේ දෙසට විසී යන අන්දමද අද්විතිමි. රස්නි පොළොවේහි පාය වදින විට වැලි විසිරෙන බවත් සීතල සෙවන පොළොවේහි වැලි යටට යන බවත් දැනුනි. ඔබ වහන්සේගෙන් කමඨහන් සුද්ධ කරගෙන මෙන් සුද්ධ කරන මෙන් කරුණාවෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. තෙරුවන් සරණ පත්නිමි. ඔබ වහන්සේ පතන ආයුරින් නිවන්සෝ සාක්ෂාත් වේවා. සාදු සාදු සාදු. මේකේ නා මේකෙන් කොයි පරියන්කේද හොඳ එකක් කියලා Tamange අගයන් ආඩම්බරය හැටියට තෝරන්න කිව්වොත් කොයි සක්මණද හොඳ කියලා එතනින් නම් කතාව පටන් ගන්න පුළුවන්. නැත්නම් මේ විස්තර ගොඩාක් දුන්නාට පස්සේ කොතනින් පටන් ගන්නවද කියන්න බෑ. ඒ නිසා මිලියපෙකනා මේ කියපු විස්තර කරපු පරියන්කේ 3-4න් Taman හිතන විදියට වඩාම හොඳ එක මොකද්ද කියලා කිව්වොත් අපිට පුළුවන් සාකච්ඡාවට නම් කරන්න. අවසරයි ස්වාමීන් වහන්ස මම වැඩියෙන්ම කැමති පරියන්කි තමයි අර වතුර එකක් යට මේ නෑ හිඳගෙන ඉන්නා වගේ හිටපු පරියන්කයට ඒක අතරමඟදී නතර වුණයි කියලා කියනවා. ඒ වගේ දෙයක් ආවට පස්සේ දිගට කරගෙන යන එකයි තියෙන්නේ. ඒක තමයි කමඨාන් සුද්ධ කිරීම කියන්නේ. විස්තර ගොඩාක් ඉදිරිපත් කරුවොත් අහගෙන ඉන්න එකට දන්නේ නැහැ කොතනද ප්‍රශ්න තියෙන්නේ කියලා. ඒ නිසා තමන් දැකපු හොඳම පරියන්කේ විස්තර ටික විතරක් තියෙනවනම් ප්‍රශ්නේ හරි ඍජුයි, හරි ලේසි සාකච්ඡාට ලක් කරලා උත්තර දෙන්න. ඒතර සක්මන් කරනකොට ওই කියපු විස්තර වලින් තමන් හිතන්නේ මෙතෙක් ආපු මතකයත් එක්ක බලනකොට හොඳම පරියන්කක් කරන කොයි එක කියලාද? සක්මන් කියපු සක්මන් භාවනා දෙකටම එක වගේම සිතක් තියෙන්නේ ස්වාමීන් වහන්සේ. ඔය ඒක නිසා ඒකෙදී විශේෂයෙන් කමඨාන් සුද්ධ කරන දෙයක් නැමේ අහුවෙච්ච ගැම්ම මේ අහුවෙච්ච Java දිගට පවත්වන එකයි කරන්නේ. විශේෂයෙන්ම අහවල් දේ කරන්න කියලා විතීතයක් කියන දෙයක් නැව ඇති කරගෙන තියෙන ඉදිරි මඟ ඉදිරි ගමන බාධා නොවන විදිහට දිගට කරන්න ඕනේ අත්දැකීම් අධිකම තමයි තියෙන්නේ. ඉතින් ඒ දැනට අපිට ප්‍රශ්න නැහැ නේ ඉදිරියට ඒක කරන්න පුළුවන්. ඒ නිසා ඒක තමයි කමඨාන් සුද්ධ කරනවා කියලා කියන්නේ. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව සම්බන්ධ ලියේ සම්බන්ධව ලියමි. මාගේ කර්මස්ථානයේ ආනාපාන සතියයි. අද දින පාන්දර සහ දහවලේදී මගේ භාවනා අධ්‍යක්ීම් මෙසේය. භාවනාවට වාඩි වූ විගසින්ම ආශ්වාස ප්‍රශ්වාසය කයේ කිසිදු ආශ්වාස ප්‍රශ්වාස සංසිඳුනි. කයේ කිසිදු සංවේදනාවක් නොවිය. මා හිස් ස්වභාවයක තනි වූ අතර එහි ඊතා සැනසිලිදායක ගතියක් තිබුණි. එහි තනි වූ මාහට දැනුනේ නොනවති සිදුවන කම්පනයක් පමණි. වැහි සුළඟක් මෙන් චක්‍රාකාරව කම්පනයක් කම්පනයන් සිදු වූ අතර ඊතා පැහැදිලිව මම එදෙස බලා සිටියෙමි. කුඩා ගමන් මාර්ගයක සිදුවන මේ කම්පනය වේගවත්ව යන සහ අඛණ්ඩව සිදුවෙමින් පැවතුණි. මාහට දැන්නේ කයේ වූ ලේමස් නහර ඇට ආදී සියල්ල මේ වටා ගොනු වී ඇති බවය. එම කම්පන සුලිය මධ්‍ය ලක්ෂ්‍ය ලක්ෂ්‍ය ලක්ෂ්‍ය බවයි. හිත සැහැල්ලුවෙන් සැනසීදායක මේ අත්දැකීම හොඳින් වින්දන වින්ද අතර වෙන සිටිවිල්ලක් ආවත් එය කහටගත් තැනම බොඳ වී ගියේය. මේ මේ කම්පන චක්‍රයේ දැනුනේ පපු ප්‍රදේශයේ ඉහළ කොටසිනි. මේ ශාන්ත භාවය තුලදී මාගේ උගුර තොලකට සියල්ල වේලී දැඩි පිපාසයක් අයට දැනුනි. භාවනාවෙන් මිදුණු පසු පෑ දෙකක් පමණ කාලයක් මා මේ අත්දැකීම් විඳ ඇති බව දැනගත්ෙමි. ගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේ මේ වැඩමුළුව තුලදී අන් අයගේ කමඨහන් සුද්ධ කිරීමේදී හා ධර්මදේශනාව තුලදී ලබා දුන් ගුරු උපදෙස් අනුව මෙවන් සැනසිලිදායක අත්දැකීමක් මාහට ලැබුණා බව විශ්වාස කරමි. මාගේ භාවනා කමඨහන සුද්ධ කර ගැනීම පිණිසත් මේ බුද්ධ ශාසනය තුල භාවනානු යෝගීන්ගේ කමඨහන් සුද්ධ කර ඕන් නිවැරදි මාර්ගයෙන් මාර්ගයේ යැවීමට වෙරදරන ඔබ වහන්සේට নমස්කාර පූර්වක මාගේ ගෞරවය ප්‍රණාමය පුද කිරීමටත් මෙම මෙසේ අත්දැකීම් ඉදිරිපත් කෙලිමි. තව උපදෙස් ලබා දෙන සේක්වා. ඔබ වහන්සේ চিරාත් කාලයක් සුවසේ වැඩ වෙසෙත්වා. තෙරුවන් සරණයි. මේ විදිහට යම් වෙලාවකමක පදන් වුණාට පස්සේ මේ කට බඩ කය අනම්මනම් මොකුත් නැතුව මේක දියසුලියක් විතරයි දියසුලිය දිහා බලන්නේක් නැහැ. දියසුලියක් තියෙනවා. දැන්න පේන්නේ මේ Papuwa උඩ පේන්න තියෙන්නේ මේ වටපිටේ මස්ලේ ඇත නලියන අනම්මනම් කියලා අපි අර අපේ මමියා දාගන්න හදනවනේ මේකට. අන්තිම එක Java කැවුනට පස්සේ මේ මොනම දෙයක් කරලා සංඥාවක් මොකුත් නැහැ. උදු දියසුලියක් තියෙනවා. බැලීමක් තියෙනවා. අන්නේ විදිහට මේක හුරු වීම තමයි මේ ඇති කරගත්ත තත්ත්වය යටතේදී තව තවත් නෛර්යානික වීමට කරන්න තියෙන්නේ. ඒක සඳහා කරලා තියෙන ওই කාලසටහන ඕම දිගට කරගෙන යන එක. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ආදුනිකෙක්මි මාගේ මූල කර්මස්ථානය වූයේ ඉරියව්ව මෙනෙහි කිරීමයි සක්මන සතිමත්ව කළ හැක ඉරියව්ව මෙනෙහි කිරීමෙන් පසු මා වඩා අවධානය යොමු කළ යුත්තේ නාසික අග්‍රයේද නැත්නම් බඩෙහි උස් පහත් වීමටද ස්වාමින් වහන්සේ මට තාමත් හුස්ම රැල්ල නොදෙනුන නිසා දෙපා නැමෙද ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ත්වන් සරණයි. ওই තීරියවට හිත යෙදුවට පස්සේ වැටුනේ මොකද්ද කියලා කොනක් අල්ලලා දෙනවනම් මට සමටාන් සුද්ධ කරන්න පුළුවන්. ඒක නා ඉරියවට හිත යෙදුවට පස්සේ වැටුනේ ඉරියවට හිත යොදපේක හරි ගියාද මොනවද වැටුනේ කියලා සභාවට ඉදිරිපත් කරනවා. ඒක ආධුනික කාටත් වගේ උදව් වෙයි කියලා මම හිතනවා. ගෞරවනීය ස්වාමීන් වහන්ස මම ඉරියව්වට හිත යොදාද්දි පෙරේදා මම ස්වාමීන් වහන්සේට ඒ ගැටලුවත් මම හිතන මම ඉදිරිපත් කරා කලින් මම අර බඩ තද වෙලා පපුව නිකන් කොටයක් වගේ වෙලා ස්වාමීන් වහන්සේ එහෙම දැනිලා මර වේදනාව ආපු නිසා මම මං ඇස් දෙක ඇරලා බැලුවා මං ඉතියා ගියේ නෑ ස්වාමීන් වහන්සේ. හරි එතකොට පපුවේ තද ගතියක් බඩේ පිම්බීමක් හැකිලිමක් වේදනාවක් අරමුණු තුනක් හම්බෙලා තියෙනවා තුනම ඉදිරි ගමනට ආවඩන කරේවා තියෙන. ඉතින් ඒකදී ආය වේදනාවට ප්‍රතික්‍රියා කරලා තිනවා. අනිත් දවසේ ප්‍රතික්‍රියා නොකරන්න බලාගෙන ඉඳගත්තට පස්සේ වැටහෙන දේ දිගේ යන්න ආරින්න. එච්චරයි. භාවනා ඊට වැඩිය මොනවත් මේ පිට රටින් ගෙන්නාට මොකුත් නැව තියෙන කැලරි ටිකෙන්ම තමයි වැඩේ කරගෙන යන්නේ. අවසර ගරු ස්වාමින් වහන්සේ පරයන්ක භාවනාව අද උදෑසන කෙටි සක්මනකින් අනතුරුව පරයන්කයට යා යුතුයයි සිත්විය. එලෙස පරයන්කේ හරිබරි ගැහි හිඳගෙන කයට සිත යොමු කෙලිමි. යටි කය පොළවේ ස්පර්ශව ඇති සැටිත් යටිකය අමතක කර උඩුකයට සිත යොමු කෙලිමි. එදෙස බලා සිටින විට නාසිකාග්‍රයේ හුස්ම දැනින. ඒ මොහොතේ සිට ආශ්වාස ප්‍රශ්වාසයේ කයට සිත යොමු කෙලිමි. ආශ්වාස සුලං රැල්ල ඊතා සිසිල්ව නාසෙහි පිරිමැදී පිරිමැදීගෙන ගොස් ප්‍රශ්වාස සුළං රැල්ලත් නොදැනීම වාගේ පිටවෙන බව දැනුනි. ටිකෙන් ටික ආශ්වාසයේ සිසිල් බව පපුව ඇතුළට යන තෙක්ම අද්දුටු වෙමි. එසේ අරමුණු දෙස බලා සිටින විට එය සියුම් වී යටිකය පොළවේ හැපී තිබෙන ත්‍රිකෝණය පුරාම වේදනාව දැනිනි. වේදනාවක් වුවත් එය ශාන්තිකර ගතියක් මාරුවෙන් මාරුවට සියුම් ආනාපාන අරමුණත් වේදනාවත් පැය දෙකකට ආසන්න කාලයක් අද්දිතිමි. උදේ දානීය පිණිස gediye ගැසූ හේයින් අරමුණින් පිටතට පැමිණ සතියෙන් ඉරියව්ව මාරු කර හිඳ ගතිමි. එකවර කන් දෙකෙන් ශබ්දයක් විහිදී ගියේය. එදෙස ටික වේලාවක් බලා සිටියෙමි. එය වැඩියෙන්ම වම් කනට දැනුණු දැනුනි. වම් කනින් ඈතට ශබ්දය විහිදී ගියේය. නැගිට දානශාලාවට සතියෙන් පිවිසෙමි. සතියෙන් ආහාරගෙන ආහාර අනනවා, අත එසවෙනවා, මූතුලට ඔබනවා, හරිනවා කෙල සමග මිශ්‍ර වී උගරට වැක්කිරෙනවා පිරිසිදු කිරීම වල පිරිසිදු කිරීම වල නිරත වී නැවත වැලි සක්මනට ගියෙමි සක්මන ඉදිරියේ හිටගෙන විනාඩි 10ක් පමණ කය දෙස බලා සිටියෙමි ඉන් අනතුරු පැයක් පම සක්මන සාර්ථක කළෙමි සක්මනේදීද ইহත නිශ්ශබ්ද දැනුණු ශබ්දය දැනිනි ගෞරවනීය ස්වාමින් වහන්සේ කමඨහන් උපදෙස් දෙන සේක්වා ඔබ වහන්සේට උතුම් වූ නිවන පතන ආයුරින්ම ඉෂ්ට සිද්ධ වේවා. මේ විදිහට අර පරියන්කෙන් නැගිටලා කැම ගන්නකොට ඊට පස්සේ සක්මන්ට යනකොට ආදි වශයෙන් ඒ හැම ඉරියව්වක්ම මල් මාලයකට මල් ලමුනන්න වගේ සතිය කියන මා නූලට දිගට අමුණන්න ඕනේ. මේ හිතගෙන ඉන්නකොට වැටෙන දේ මේ නැගිට්ටට පස්සේ වැටෙන දේ මේ කනකොට වැටෙන දේ ඔක්කොම අමුණ ගත්තාම සතිය නිකන් මල් මාලේ නූල වගේ හිටින්න පටන් අර ගන්නවා. ඒකට අරමුණු වෙනස් වුණත් ඉරියව්ව වෙනස් වුණත් සතියේ ධාරාවක් පැවැත්මක් කරගෙන යන්න ගියාට පස්සේ තමයි ඔන්න යෝගාවචරය කියලා කියන්න පුළුවන්. එතකම් අපි කඩ කඩ වෙන දේවල් කරන්නේ. ඒ නිසා සතිය තියුණු වෙන්න පුළුවන්. හීන වෙන්න පුළුවන්. නමුත් දවස පුරාම මේ විදිහට දිගට සතිය පවත්වන්න පුළුවන් වෙලාවක් ආවොත් අපිට තේරෙයි පුහුණු කරවුවොත් පොත් බැීමක් කරන්න පුළුවන්. දවස පුරා මෙන්න මෙහෙමයි මෙහෙමයි වෙන්නේ කියලා දකින්න දේ හොඳ දේවල් නන් නෙවෙයි. නමුත් දකින්න දේ මොනවද කියලා දැනගන්න පුළුවන් වෙනවා. එතනින් තමයි හරියට ලෙඩාගේ ලෙඩේ අඳුරගත්තා වාගේ බෙහෙත් කරන්න පුළුවන් තත්ත්වයටපත් වෙන නිසා මේ හොඳ ප්‍රයත්නයක් තියෙන්නේ. ඒ නිසා දිගටම ඒ නිරීක්ෂණය මල් මාලයකට මල් ලමුණන්නාසේ සතිය නූල කඩා ගන්න නැතුව දිගට කරගෙන යන්න උත්සාහ කරන එක තමයි අවවාදයක් වශයෙන් කියන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ ධර්මදේශනා අනුශ් ආශ්‍රයෙන් ඇතු ගැටලුවක් විසඳා ගැනීම සඳහා විපස්සනා ඥාන ලබා ගැනීම සඳහා භාවනා භාවනා වැඩිීමේදී එක කායानुපස්සනා දෙක වේදනානුපස්සනා තුන චිත්තානුපස්සනා හතර ධම්මානුපස්සනා යන සතර සතිපට්ඨාන භාවනා අනුපිළිවෙලින් වැඩි යුතුයද එය එසේනම් එම යෝගාවචරයා කායානුපස්සනාවෙන් ආරම්භ කර භාවනා කිරීමේදී ඉදිරියට ගමන් කිරීමේදී Taman සිතන්නේ භාවනාවේ කුමන පියවරදයි දැනගැනීමේ සීමාව හෝ මට්ටම හෝ පියවර හඳුනා ගැනීමේ කිසියම් සීමා දැනගන්නේ කෙසේද? කාරුණිකව පහදා දෙන්න. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේකට තමයි අපි ඔය මාන්නේ කියන කෙලෙසේ කියන්නේ මනිනෝ. මේ මනින්න පටන් අරගත්තොත් මේ ලෝකේ කවදාකවත් හරියට මයින් මොකෙන්වත් බෑ. ඒ නිසා මනින හැම එකක්ම වැරදි. ඊට පස්සේ අන්තිමට පශ්චාත්තාප වෙනවා. ඉතින් එහෙමනම් අහන්න පුළුවන් ඇයි බුදුරජාණන්සේ මේ සත්‍ය විසුද්ධි ක්‍රමයක් පෙන්වුවේ? ඇයි බුදුරජාණන්සේ මේ ඥාන પરම්පරාවක් පෙන්වුවේ? ඇයි බුදුරජාණන්සේ මේ සතර සතිපට්ඨානයක් පෙන්වුවේ? ඉතින් ඒකෙමුත් කෙලෙස් ඇති කරගන්න යන්න එපා. ඕක හොඳට කරලා කරලා පුරුදු වුණාට පස්සේ Tamange එකේ පිටිපස්සේ තියෙන සර්කිට් එක මොකද්ද කියලා පේනවා. ඒ නිසා මේ වෙලාවේදී මනින්න හදනවා ඒක හැබැයි මම දන්නා දෝෂයක් නෙවෙයි මේ චරිත ලක්ෂණ. ඔය කරන දේවල් මම කොතනද ඉන්නේ කියලා බැන බැන බල බල යන්නේක මොකද සමහරු ඒකෙන්ම උනන්දු ඇති කරගන්න. නමුත් මේකේ හරියන ලෝක ලෝකායත ධර්ම වලට භාවනාවේදී නම් බෑ. භාවනාදී මනින මැනිල්ල ඒකාන්තයෙන්ම Tamanට මේ අධිකමානයක් නැත්නම් අවමානයක් ඇති කරන්න හේතු වෙනවා. ඒ නිසා සතියෙන් ඉන්න හැම වෙලාවෙම ඉදිරියට යන්නේ කියලා හිතාගෙන යන්න ඒක විසුද්ධි මාර්ග ක්‍රමයේ හැටියටත් යන්න පුළුවන්. සත්‍ය විසුද්ධි එහෙම නැත්නම් 18 විපස්සනා ඥාන ක්‍රමයට යන්නත් පුළුවන්. සතර සතිපට්ඨාන ක්‍රමයට යන්නත් පුළුවන්. පටිච්චසමුපාද ද්වාදශාකාරයට යන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ අජත් බාහිර ආයරමුණු 12 අනුව යන්නත් පුළුවන් සතියෙන් ඉන්න තාක්කල් වැඩේ වෙනවා කියලා බොහොම සරල උපමාවක් තියාගන්න. එතකොට අපිට ඔය මැනීමේ කිරීමේ වෙහෙස නැති වෙන්න ඉඩ තියෙනවා. මෙහෙම කිව්වට මට සාධාරණ සැකයක් තියෙනවා. ඒක මේ වගේ මනසකින් අයින් කරන්න පුළුවන් වේද කියලා. නමුත් මේ වගේ මනසක් පෙළෙමින් තියෙන බව අහගෙන ඉන්නකොටම තේරෙනවා. දින දින හැම කරුණක්ම මනින්ද කිරන්න හේතු කරගත්තට පස්සේ වඩුවාට මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදනවා වගේ. ඉවලෙකට අහුවෙච්ච දැලිපියක් වගේ කපා ගන්නවා. ඒ නිසා ලේසි වැඩේ සතියෙන් ඉන්න හැම වෙලාවෙම මේ ඔක්කොම වැඩෙනවා කියලා හිතා ගන්න. සක්මන් භාවනාව වැලි මලුව වියදණ්ඩක ප්‍රමාණයට ඉදිරියට net යොමා වම් පාදය ඉදිරියට විහිදුවා සතියෙන් යුතුව වැලි මත පාදයේ ස්පර්ශ වන විටම පාදයේ ක්‍රමයෙන් වෙනස් වී යන සියුම් රූප කලාප අද්දුටුවෙමි. ඒ අතර ඒ සමගම දකුණු පාදයේදී වැලි මත ස්පර්ශයේදී ඒ ආකාරයට වෙනස් වී යන රූප කලාප අද්දුටුවෙමි. මේ ආකාරයට දෙපය ඉදිරියට විහිදුවීමේ පටන් විහිදු වීමේ පටන් සක්මන අවසානය දක්වා සිදුවේ වෙනස් වී රූප කලාප ඉදිරියට ගලා යන ප්‍රවාහයකි. මෙසේ නිරීක්ෂණය කරන විටදී පිටතින් මාහට බාධා කිසිත් නොවිය. අතිගරු ස්වාමින් වහන්සේ ඔබ වහන්සේගෙන් මේ පිළිබඳ පිළිතුරක් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුව ලැබේවා. මේ විදිහට ඇති කරගත්ත මේ විෂද දර්ශනය හැරෙනකොටත් කැඩෙන්නේ නැතුව ආපහු මෙහා පැත්තට ගෙනලා ආයෙත් හැරෙනකොට කැඩෙන්නේ නැතුව යනකොට අර මැද සක්මන මැදේදී හම් වෙන එකලස හැරෙන වෙලාවේදී පැවැත්වීමෙන් ලොකු සම්පජඤ්ඤයක් ලැබෙනවා. ඉරියව්ව ඉරියව්ව මාරු වෙන වෙලාව ඉරියාපත මන්තන්දීදී ඒ නිසා එහා පැත්තට ගිනිච්ච සතිය කඩා ගන්න නැතුව එන්න බලන්න. ඊට පස්සේ පරියා සක්මන් වැඩමුළුව ඉවර වෙලා වැඩ කාලේ ඉවර වෙලා සක්මනට පරියන්කයට එනකොටත් පුළුවන් තරම් ඒ ඉදිරි ගල්ම එහෙම නැත්නම් සන්තතිය බලමින් ගත කරනවා නම් බාහිර ලෝකේ මොනවද තිබ්බත් තමන්න ප්‍රශ්නයක් නැහැ. අපි බාහිර ලෝකෙට තියෙන කුණු කන්දල් ඔළුවේ දාගන්නේ මේ තමන්ගේ වැඩේට හිත නිමග්න වෙන නිසා තමයි. හිත නිමග්න වෙනවා නම් ඒකෙම ධර්ම ආරක්ෂාව ලැබෙනවා. ඒ නිසා ඒ ධර්ම ආරක්ෂාව එකෙල්ලේ කරන භාවනාවට වගේම ඉරියවෙන් ඉරියවට වෙනස් වෙනකොට අරමුණෙන් අරමුණට වෙනස් වෙනකොටත් අතනෑර පවත්වන එක තමයි අඛණ්ඩ සතිය කියන්නේ. ඒ නිසා ඒකටත් උත්සාහ කරන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. අති ගෞරවනීය ස්වාමින් වහන්සේ. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණය අවබෝධ වේවා. පරයන්ක භාවනාව. මා පළමුව භාවනාව ආනාපාන සති භාවනාවෙන් සිත සමාහිත වූාට පසුව සතිය පිහිටුවා භාවනා කෙලිමි. පටන්ගෙන විනාඩි 20ක් පමණ ගත වූ පසු කන්ද කන්දක් නගින්නාසේ සිත ටිකින් ටික උස් තැනකට යන්නාසේ දැනුනි. හිසේ පිටුපසේ සිට උඩට තෙරපීමක්සේ දැනුනි. තව ටික වේලාවකින් අත් දෙකට අත් දෙකම ගැස්සෙන බවක් දැනුනි. තව වේලාවකදී හෙනයක් පිපුරුනාසේද දකුණු කකුලේ පතුලේ සිට උඩට විදුලි සැරයක් විහිදුනාසේද දැනුනි. මනසට එන නාද සිතුවිලි ඔබ වහන්සේ ඔබ වහන්සේගේ ඕදන් පරිදි මා මෙතන යන අදිෂ්ඨානය ඔස්සේ පළවා හරිමින් භාවනා කළෙමි. ස්වාමින් වහන්සේ මගේ දැඩි අදිෂ්ඨානය මේ භවයේදී උතුම් වූ සෝවාන් ඵලය ලබා ගැනීමයි. ඒ සඳහා පින්වත් ඔබ වහන්සේගෙන් උපදෙස් ප්‍රාර්ථනා කරමි. සක්මන් භාවනාව පළමුව වම දකුණ වශයෙන්ද දෙවනුව ඉස්සීම ගෙන යාම තැබීම වශයෙන්ද භාවනා කෙලිමි. දැන් මා මුළු ශරීරයේම ඇටසැකිල්ලක් ඇටසැකිල්ල ක්‍රියාත්මක වන අන්දම නිරීක්ෂණය කරමින් භාවනා කෙලිමි. ඒ සඳහා ඔබ වහන්සේගේ කාරුණික උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. දැන් ලැබිලා තියෙන උපදෙස් වල කරන ක්‍රමේ අඛණ්ඩව කරගෙන යන්න මේකට මෙන්න මේ අහවල් විදිහට කරන්න ඕන කියලා වෙනසක් කරන්න ඕනේ ඔය යන ක්‍රමයේම බාධාවක් නැතුව ඉදිරියට යනකොට වේගය නම් අඩුයි. වේගය අඩු කර වැඩි කරන්න යන්නත් හොඳ නැහැ. ඒතකොට තමයි තේරුම් ගන්න පුළුවන් වෙනවා මේ එකලස පවත්වාගෙන මේ සතිය පුළුවන් තරම් වැඩි වේලාවක් පවත්වාගෙන යන්න පුළුවන්. පරියංකේ සක්මනේ දෙකේම එතකොට ඔය මේ පරියංකේ අර විස්තර කළා තියෙන විදිහට දේවල් වෙනවා හැබැයි අර ඇඟේ කැලිය වලට සම්බන්ධ කරගන්න නැතුව මේක දකින්න භාව වශයෙන් ස්වභාව වශයෙන් ගති වශයෙන් දකින්න පුරුදු වෙයි. දැන්න දකින්නේ පිටකොන්ද මේ අමාරු ආවා අතර මෙතන අමාරු ආවා කියලා ඇඟට සාපේක්ෂවනේ බබාගේ භාෂාව වෙන්නේ. පහුවෙනකොට මේ අමාරු කැක්කොම් පිපුරුන් දකීවි ඇඟට සම්බන්ධ නොකර එතකොට තමයි තේරෙන පටන් අර ගන්නවා මේවා මේවා පොඩි දුරස්ත භාවයක් හිතව දකින්න පුළුවන් වෙනවා. ඒක භාවනා වේදී වුණාට නමුත් ඉල්ලලා ගන්න බෑ. කරගෙන කරගෙන යනකොට ඒක වැටහෙන්න ඉඩ තියෙනවා. තෙරුවන් සරණයි අතිගරු ස්වාමින් වහන්ස පරයන්ක භාවනාව ඉහත භාවනාව කරගෙන යාම සඳහා භාවනා ශාලාවේ පරයන්ක භාවනාවේ යෙදී සිටන විට විනාඩි 20කට පමණ පසුව මුහුණේ කූඹි දුවනවා වාගේ දැනුනි. තවද පාදයේ මස් පිඩු රිදෙනවාද දැනුනි. මේ සිදුවීම් දෙකම වරින් වර සිදුවන බව දැනගෙන මොකද වෙන්නේ කියා බලාගෙන සිටියෙමි. තවද නැවත නැවතත් එම එම දේම සිදුවීම නිසා පරයන්ක භාවනාවෙන් ඉවත් විය. මේ මාගේ භාවනාවේ සාර්ථක බව වැටහෙන අතර ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. සක්මන් භාවනාව. සක්මන් භාවනාවේ යෙදී සිටින විට වම් පාදයේ යටිපතුලේ තද ගතියක් දැනෙන අතර දකුණු පාදයේද එම තද ගතිය මදක් අඩුවෙන් දැනේ. මේ ආකාරයේ සක්මන් කරන අවස්ථාවලදී වෙනත් සිටිවිලිද එන බැවින් කෙසේ කෙසේ කෙසේ හෝ වම දකුණ පාදවල තද ගතිය මෙනෙහි කෙලිමි. මෙය තවදුරටත් කරගෙන යාම සඳහා උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා පතන අතර නිදුක් නිරෝගී වේවායිද පතමි. ඔය සක්මණේ සමාලාට අර හිතවිලි තියෙද්දි කොහොම කොහම හරි වම දකුණ බලන්න පුරුදු වුණොත් හිතවිලි සද්දයි දෙකමත් තියෙද්දි බලන්න හිතවිලි සද්දයි තැන් තැන් වල වේදනක් තියෙද්දි බලන්න ආදි වශයෙන් ওই ගත්ත උපක්‍රමයේම විවිධාංගීකරණය වෙනවා. අමාරුම දේ පළවෙනිම දේ තමයි අර තව බාහිර කරදරයක් තියදී කොහොමද අරමුණේ පවත්න්නේ කියලා. ඒක පුරුදු වුණාට පස්සේ ඕන තරම් කරදර තිබුණාට Tamanට අවශ්‍ය දේට මානසිකාර යොදලා පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. ඒක සක්මණේ පරියන්කෙත් හම්බ වෙනවා. ඒක නිසා ඉස්සර කරදර වෙච්ච දේවල් එන්න එන්න කරදර නොවෙන ඒ වගේම භාවනා විචිත්‍රත්වය වැඩි කරන දෙයක් වඩටපත් වෙනවා. එතකන් ඉතින් ඉවසිල්ලේ හිමීට ඉදිරියට යන්න ඕනේ. අවසර ගරුතර ස්වාමින් වහන්ස සක්මන් භාවනාව මම හිතගෙන සිටින බව දැනගෙන දකුණු දකුණ වම පාදයේ කෙරෙහි දකුණ වම පාදයේ කෙරෙහි සිත යොමු කරගෙන විනාඩි 15ක් පමණ සිහියෙන් ඇවිදිමි. ඉන්පසු පාය ඔසවනවා, තබනවා යයි සිතමින් සෙමින් පාද තබමින් ගමන් කරමි. සිත සංසුන්්‍ය. කකුල් දෙක කෙරෙහි සිත රැඳී පවතී. සිත පිට ගියද නැවත පාදයන් කෙරෙහි සිත යොමු කරගෙන කරගත හැක. සක්මන පහසුවෙන් කරගෙන යාමට පුළුවන්. පරයන්ක භාවනාව පුටුවේ වාඩි වී වාඩි වී සිටින බව දැන ආනාපාන සති භාවනාව කිරීමේදී විනාඩි 5කින් පමණ සිහින් සිහින් සුලං රැල්ලක් නහයට ඇතුළු වීම පිටවීම දැනේ. එහි තද ගතියක්, කුණුසුම් ගතියක් ආශ්වාස ප්‍රශ්වාස වශයෙන් වෙන වෙනම හඳුනා ගැනීමට නුපුළුවන. සිහින් හුලං වැල්ලක් නාසය අඟ වැදීමක් පමණක් දැනේ. විනාඩි 10ක් පමණ 10කට පමණ පසු මම නින්දට වැටි සිටි බව පෙනේ. බෙල්ල පහතට වැටි තිබුණේ. නින්ද ගිය වේලාවේදී ඇඟ ගැස්සෙන ගතියක් දැනුනි. සිතට හරි සැහැල්ලුවක් සැනසීමක් දැනුණද මට නින්ද ගියායයි සිතේ. භාවනාවට භාවනාවට වැඩි වීමේදී sorry වාඩි වීමේදී නිදාගන්නේ නැත් අද නිදාගන්නේ නැතයි සිතුවද මම මම නොදෙනීම සමහර විට ගොඩ වේලාවක් නිදාගෙන ඇත. අවශ්‍ය උපදෙස් පතමි. පතන බෝධියකින් ඔබ වහන්සිට උතුම් නිවන් සුව අත්වේවා. ඔය නිින්ද නැගිටිනකොට තමයි අරමුණේ ඉන්නවනම් ඒක හුඟක් වෙලාට නිින්දක් නෙවෙයි, කෙලෙස් නිින්දක් නෙවෙයි. හිත හැංගිලා ඉඳලා එළියට එන වෙලාව. නමුත් නැගිටින වෙලාවේදී කලකොලයක් තියෙනවනම් නිින්දක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අනිත් දවසේ මේකට ලෑස්තිලා ගිහිල්ලා නිතර නිතරම වෙන්න ගත්තාම නිින්දට යන ගතිය ළඟ ළඟ එනවා. බලන්න නිින්දෙන් අවදි අවදින වෙලාවක ඉන්න ඉරියව්වේ ඕ මූල කර්මස්ථානට සමීප තැනක නැත්නම් මූල කර්මස්ථාන ලීසි යන්න පුළුවන් තැනක හිටියොත් මේක නිින්ද නෙවෙයි. ඒ නිසා හැම වෙලාවෙම අවදි වෙනකොටම නැවත මූල කර්මස්ථාන පැමිණීමේ පහසුකම බලන්න පුරුදු වුණොත් ওই ප්‍රශ්නට උත්තරේ තියෙනවා. තෙරුවන් සරණයි ස්වාමින් වහන්සේ පිම්බීම හැකිලිම මූලික අරමුණු කරගත් මා දැන් සිටින්නේ මුල් විනාඩි 10 තුල පිම්බීම හැකිලිම තුනී වී යන තත්වයකි. මම මුල සිටම සිටිවිලි ආවිත ඒවා මෙනෙහි නොකලමුත් සිටිවිලි ඒමට පෙරත් ආපසුත් සහ එම සිටිවිලි නිම වූ පසුත් ඉබේම පිම්බීම හැකිලීමට සම්බන්ධ වන අයුරුත් මනසේ දකි. දැන් தত্ত্বය අනුව මට ඊතා සීමිත සිටිවිලි ප්‍රමාණයක් එයි. අද ප්‍රමාණයක් එයි. අද උදේ පටන් මට දැඩි ශාරීරික දුක් වේදනා දැනෙන්නේ විනාඩි 50කට පසුයි. මම දැඩි වේදනා ආවොත් පමණක් දරාගත නොහැකි නිසා මෙනෙහි කරයි. මාගේ ප්‍රශ්නය නම් සතර සතිපට්ඨාන භාවනාවේදී ඔබ වහන්සේ දේශනා කළ පරිදි කායානු වේදනානු චිත්තානුපස්සනා හා ධම්මානුපස්සනාව වේ. අතිගරු ස්වාමින් වහන්ස මට අභිධර්ම දැනුමක් නැත. නමුත් ඔබ වහන්සේගේ පෙර ධර්මදේශනා පුරුද්දක් වශයෙන් ශ්‍රවණය කරමි. මගේ අතින් වැරදි දෙයක් ලිවී ඇතනම් මට සමාවන සේක්වා. ඉතින් මම සිතවිලි ආවිත ඒවා මෙනෙහි කළ නැති නිසා මම චිත්තානුපස්සනාව කර නැද්ද? සමහර විට මට පයට sorry පෑයම තද වේදනා තිබුණත් මට පිම්බීම හා ඇකිලීම දිහා බැලිය හැක. මෙසේ දිගට වේදනා මෙනෙහි නොකිරීම වේදනානුපස්සනා භාවනා නොකිරීමක්ද? තෙරුවන් සරණයි. දැන් Tamanter තිබුණට වැඩිය අසහනෙ අඩු වෙන ගතියක් තියෙනවා නම් ආතතිගතිය අඩු වෙනවක් තියෙනවා නම් ඔය කොයි නම තිබුණත් අපිට ප්‍රශ්නයක් නැහැ. මට කාගෙන් කෑවත් කමන්නේ මට තාත්තා කියනවනම් විතරයි මට ඕන කරන්නේ. ඒක මේ කායනපසනාවේද මට සාන්තිය ආවේ වේදනානපසනාවෙන්ද චිත්තානපසනාව කරලා ගත් එකක්ද ඉබේ වෙනාද කියන ඒවා නිකන් අර ලියන්න තියෙන මල්ල ඔබ ඔබ බැලීමක්. භාවනා කරනකොට කරනකොට Tamanට අසහනේ අඩු වෙන ගතියක් ආතතිය අඩු වෙන ගතියක් තියෙනවනම් ඔය දැනුම කරදරයකට ගන්න එපා. ඒ කරදරයට ගත්ත ගමන් මෝඩ වඩුව ආයුධත් එක්ක පොරබදන්න පටන් ගන්නවා. අභිධර්මයේ දන්නේ නැති එකට මම ඕන ලකුණු දෙන්නම්. ඔය දන්න ඔක්කොටම මොකද්දෝ භයානක ලෙඩක් තියෙනවා. ඒ නිසා එහෙම මං කියන එකත් හොඳ නෑ. මමත් අර බුද්ධ පුත්‍රෙක් ඉඳා. නමුත් මං දකින්න දෙය කියන්නේ. දන්න කට්ටියට ඒක උස්සා ගන්න බැරුව තියෙන දෙයක්. ඒ නිසා ওই භාවනාවේ යනකොට එකයි Tamanට දැනගන්න තියෙන්නේ අර වෙන්ද තිබුණ ආතතිය, අසහනය, දරතය, පරිලාහය අඩුණ මොන නම කිව්වත් කවන්නේ. මේ අට්ඨාරස විපස්සනාද සත්ත්ව විසුද්ධිද පටිච්චසම්පාදේද චතුරාර්යක මේ මේ සතර සතිපට්ඨාන චතුරාර්යකද ඔය ඕනේ නමක් දෙන්න. නමුත් Tamanට තේරෙන්නේ නැත්නම් සාන්තියක්. ඔය මොන නම දුන්නත් වැඩක් නෑ. ඒ නිසා මේ ලියුමෙන් බලනකොට ඒක ලියවිලා නැහැ. Tamanට මේ භාවනා කරනකොට කරනකොට අසහනී අඩුවීමක් වෙලා තියෙනවාද කියලා. ඒකත් ලියවෙන දැනෙන විදිහට ලියවෙනවා නම් එහෙනම් ආ ලියන කෙනාටම තේරෙයි වෙන කවුරුත් කමටහන් සුද්ධ කරන්න ඕන ගමන් නැහැ. ලියනකොටම කමටහන් සුද්ධ වෙනවා. පරයන්ක භාවනාව සම්බන්ධවයි. පින්වත් ස්වාමින් වහන්සේ මෙහි පැමිණි තුන්වෙනි දිනේ පසුවන විට මා පරයන්කේ ඉඳගෙන සිත අරමුණට යොමුන විටම සමාහිත සිතින්ම දිගටම සිටියෙමි. ඊරු දින මාගේ පරයන්ක භාවනා අවස්ථා කීපයකදීම ඉඳගත් තැනින් ඔසවනවා සේ දැනේ. නැවත තබාගෙන තිබුණු අත අයින් කර අයින් කරන වාසේ ඇඟේ තනින් තන විදුලි කැටුන වාසේ මොකද්ද වෙනවා දිගටම එසේ සිත යොදවමින් භාවනාව කරගෙන යන අතර ඔබ වහන්සේ කමඨහන් සුද්ධ කරන අවස්ථාවේ සිදුවෙන සෑම දෙයක්ම සටහන් කරන්න කී නිසා ලීවෙමි ඊයේ දිනේ බලවත් ලෙස ඒ සිදුවීම් නොවන අතර කෙමෙන් පොඩි පොඩි ලෙස විසවීම් සෙලවීම් සිදු වුණා. සෑම අවස්ථාවකම සක්මන අවසානව ඉඳගෙන මෙසේ බලා සිටින විට ඊයේ ධර්මදේශනයෙන් පසු පරියංක භාවනාවේදී කුඩා ලෙස විදුලියක් වැදීම වගේ සිදු වුණා. තවද පිටත් පපුවත් තිරස් අතට කූඹි කනවාසේ විනාඩි 5ක් පමණ සිදුව නැවතුණා. දිගටම භාවනාව කරගෙන යන විට විවිධ අරමුණු සිතට ආවා. එවිටම ඔබ කරන්නේ කුමක්දැයි සිත සතිමත් කිරීම මිස අරමුණු වලට ප්‍රතිචාර දැක්වීම නොවන බව වැටහි නැවත සතියට සිත පිහිටුවෙමි. මෙලෙස අද දිනේද අතීත සිදුවීම් සිහියට එද්දී අරමුණට සිත යොදවා ගැනීමට හැකිවිය. මාගේ ඉදිරි පියවර ගැන කරුණාවෙන් පහදා දෙන්න. ඔබ වහන්සේට තව තවත් ධර්ම ඥානයේ පහළ වී අසරණ පිරිසට ධර්ම දේශනා කිරීමට දීර්ඝායුෂ ලැබේවායි පතන බෝධියකින් නිවන අවබෝධ වේවා. අපි අර ඉස්කෝලේ දෙකේ පන්තිෙන් තුනට ගියාම තුනේ හතරට ගියාම හතරේ පහට යන්න යන්න පහු කරපු පන්තිවල වටිනාකම් අඩු වෙනවා. ඒ වගේ ඉස්ලාම් දවසේ මහා විශාලවට පෙනුනට මේ සද්ධාවේ මේ කරගෙන ගියොත් වෙච්ච දේ පුංචි වෙනවා. ඊට වැඩිය ලොකු දෙයකට ධෛර්ය වෙනවා. ඒකත් එදාට මහා ලොකු දෙයක් කරනවා. ඉතිරියට යනට ඒකත් ගණන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා ඕනම දෙයක පළවෙනි වතාවට තමයි ඔය තියෙන ඔක්කොම 18 සන්නි නටන්න ඕනලා තියෙන්නේ අලියන් දුරේ හැන්දෑ දුරේ බෙර ගහන්න ඕන කරන්නේ හඳුන් කූරුපත්තු කරන්න ඕනේ දෙයියන්ට යදින්න ඕන ඔක්කොම. ඔක් කරලා බැලුවට පස්සේ ඔක් ගණන් ගන්න දෙයක් නැහැ. ඒ නිසා මේ මුල් මුල් වෙලාවේ මේ පුංචි පුංචි දේවල් ගැන කතා කරන්න පටන් අරගත්තොත් ගොඩ එන්නෙම නැහැ. අන්තිම බලන ටිටි බරානක භයානක විදියට ආවත් ඇඟ පුරුදු වෙලා හිත පුරුදු වෙලා ඒව ගැන කතා නොකර යන්න පුළුවන් වෙලාවක් එනවා. ඉතින් ඒක නිසා අර මුල් ටික ඒ ඒ බය ඇරලා හිතට විශ්වාසය එනකන් ටිකක් යෝගාවචරය දොඩමළු වෙනවා. ඒකට දොස් කියන විදියක් නැහැ. මොකද ඒ දොඩමල් වීම හරි කමන්නේ එහා පැත්තට පැනනොත් ලොකු දෙයක්. එහෙනම් ඊට පස්සේකට තේනවා කොච්චර බොළඳද මේ වගේ දේවල් වලට මම හැපි හැපි හිටියේ කියලා. ඉතින් එතෙන්ට එනකොට යාට තේනවා මේකට වැඩි ඉස්සරහට ජීවිතේ පැහැර ගන්න දෙයක්, කාය කඩා ගන්න දෙයක් ආවත් මේ ඉදිරියට යන්න තමයි ශ්‍රද්ධාව අවශ්‍ය කරලා තියෙන්නේ. ඒ නිසා පහු කරපු දේ කිසිම කෙනෙකුට වටනකමක් නැහැ. පව් කරන්න ඉස්සලා තමයි වටා ගන්න තියෙන්නේ. ඒ නිසා ඒකේ ඉතිහාස කතාවක් ඔය ලියවිලා තියෙන්නේ. ඉස්සරහට ඔයිටත් වැඩිය කැපකිරීම කරන්න ඔයිටත් වැඩිය අමාරු දේවල් වලට මුහුණ දීමේ ශක්තිය එනවා. ඒක තමයි ධර්ම ශක්තිය කියන්නේ. ඒක සඳහා සතත අභ්‍යාසය අවශ්‍යයි. නිත්‍යපතා භාවනා කරන්න ඕනේ. කරනකොට කොයි එකත් පුංචි වෙන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින්වහන්සේ සක්මන් භාවනාව මා ඔබ වහන්සේගේ අනුශාසයේ අවුරුදු දෙකක් පමණ කාලයක් භාවනා කරමි. එහිදී සක්මන් භාවනාව ලෙස වැලිමලුවේ කෙතෙක් වේලා භාවනා කළද සිත ඒකාග්‍ර නොවේ. ලනුපැදුරේ සක්මන් කළත් එලෙසමය. සිත විවිධ සිතුවිලි කරා සිතුවිලි වල විසිරේ. මෙලෙස සක්මන් භාවනාවෙන් මගේ සිත ඒකාග්‍ර නොවුවත් පරයන්කයට හිඳගෙන හුස්ම රැලි පහක් හයක් බැලීමේදී සිත ඒකාග්‍ර වී භාවනාව සිදුවේ. නමුත් මට සක්මන් භාවනාවෙන් ලැබෙන එක උදව්වක් ඇත. මා පඩිපෙළක් ඔස්සේ එනම් ඉහළ වැලිමලුවට ඇති පඩිපෙළ ඔස්සේ ඉහළ පහළ මම දකුණ ලෙස ඇවිදීමේදී කකුල් දෙක හොඳින් ක්‍රියාකාරී වී හති වැටේ. එවිට මට පරයන්කේ එකම ඉරියව්වෙන් බොහෝ වේලා රැඳී සිටිය හැක. මා වැලිමලුවේ සක්මන් කොට කෙසේ හෝ එම භාවනාවට හුරු විය යුතුයද? නැත්නම් මට පහසු වූ පාදවලට හද පඩිපෙල් නැගීමද බැසීම ලෙස ලෙස සක්මන සිදු කළාට වරදක් නැද්ද? සක්මන් භාවනාවෙන් සිත ඒකාග්‍ර වීමෙන් වීමක් මට සිදු නොවේ. කරුණාවෙන් උපදෙස් දෙන සේක්වා. මේ ලියුමේ හතර පොලකම ලියලා තියෙනවා සක්මන් භාවය ඒකාග්‍ර වෙන සක්මන් භාවන ඒකාග්‍ර වීමක් බුදුජානනාන්තේ අනුමත කරන්නේ සක්මන් භාවනා කරන්නේ ශක්තිය ඇති කරලා දෙන එක. ඒකාග්‍රතාවයට යන්නේ පරියන්කේදී. ඉතින් ඒක නිසා මේ අම්මා ළඟින් ගිහලා කිරිල්ලන වෙනකොට තාත්තා ළඟට ගිහලා කිරිල්ලුවාට ඒ තනේ කිරි නෑ. කොච්චර ඉරුවත් වැඩක් නෑ. ඉතින් මේ වගේ පොට වෛර වයර් දෙක මාරු කරගත්තට පස්සේ ඉතින් මොකද වෙන්නේ? ඉතින් ගිහලා කියනවා තාත්තා කිරි දීපන් කියලා. තාත්තා ළඟ නෑ. ඒ තියෙන ශක්තිය වඩන්න. ඒතකොට පය විදපුවාට පස්සේ අර ඇවිල්ලා ඉඳකට වාඩි වුණාට පස්සේ උංග වේලාවක් යන්න පුළුවන්. කර්මණී ශක්තියක් ඇති කරලා දෙනවා. ඉතින් ඒකෙත් ඒකාග්‍රතාවය හොයන්න හදනවයි කියලා කියන්නේ කොහෙදෝ පටලවාගෙන තියෙන්නේ. මහා ලොකු පැටලිල්ලක් නෙවෙයි. හැබැයි කල්පයක් උනත් යන්න පුළුවන් ලිහෙන්න. ඒ නිසා මතක තියානින්ද මේ ඉබ්බක් මේකේ සත්‍ය පැත්තෙන් බලනවා නම් Tamanට මේ කොන්දේ අමාරුව තුනිටි අමාරුව පැමිණීම නිසා මම දැන් මෙතන කියන එක තහවුරු වීමක්ද සිද්ධ වෙන්නේ. එහෙම නැත්නම් සතියට මේක බාධාවත්ද කියලා බලන මිසක්කා මේ කොඳුයට පෙළ කෙලින් කරගෙන ඉන්න සමාධිය විපස්සනාට හොඳයි කොඳුයට කියලා ඇද කරගෙන ගන්න සමාධිය සමතෙට හොඳයි ආදී වශයෙන් අත අස්තර කතා වලට යන්න ඕන ගමන් නැහැ. මේ කටයුත්ත නිසා වේදනා පැමිණීම නිසා හෝ අසාර්ථක වීම නිසා හෝ තීව්‍ර වීම නිසා තමන්ගේ සතියට ආධාරකයක්ද නැත්නම් සතිය තියෙන නිසාද මේක වැටෙන්නේ කියන එක මේ යෝගාවචරයා තභාවට ඉදිරිපත් කරනවා නම් මම හිතන හුඟ දෙනෙකුට තියෙන ප්‍රශ්න වේරෙයි කියලා. එහෙම නැත්නම් අපි අනිත් දවසේ ලියලා දෙන්නයි කියලා. අවසර ස්වාමීන් වහන්සේ භාවනා කරගෙන යනකොට මේ කොඳුයට පේලිය දිගේ වේදනාවක් ඇවිදilla මේ තුනටිය වේදනාව දැනෙනවා දණිත් දෙකේ වේදනාව දැනෙනවා මම සෑහෙන උත්සාහයක් අරගත්ත වේදනාවක් වේදනාවක් කියලා ඒක සංසිඳවා ගන්න ඒක දිගටම පවතිනවා. ඒක තමයි මේ අර ඒක හරි මම අහපු ප්‍රශ්නෙට ඇහුණාද? මම ප්‍රශ්නයක් ඇහුවා ඇහුන්නේ නැහැ නේ මම නැවතත් කියනවා. මේ විදිහට වේදනාවක් ඇවිල්ලා දරා ගන්න බැරි මට්ටමකට ඇවිල්ලා මෙනෙහි කරන වෙලාවේ සතියෙන්ද හිටියේ නැත්නම් ඒක සතියට බාධාවත්. සතියේ හිටියේ. අපිට ඕනේ එච්චරයි. බෙල්ල වාත මත කොන්ද නැති වුණත් මට ප්‍රශ්න නැහැ සතිය තියෙනවා. ඒ නිසා අපි ඔය හැම උත්තරයකින්ම කරන්නේ සතියේ කණාන එක. ඒ නිසා බලන්න මේ වේදනාව පැමිණීම මම දැන් මෙතන කියන එකට බලෙන් ඇදලා දානවනේ. අපි දැන් කරන දන්නේ වේදනාව ඇදලා දාන්න හදනවා. ඒත් වෙන්නේ සතිය නැති වෙනවා. ඊට පස්සේ යනවා කොන්ද කිලින් කරන ඉන්නකට එන සමාධිය විතර විපස්සනා කරන්න පුළුවන් නේ. කොන්ද ඇද වෙලා හිටියොත් එන සමාධිය විපස්සනාට බැරිද කියලා කොහෙදෝ නගිනවා මුර්ග ගතිගේ නගිනවා. ඒක නිසා බලන්න මේ කරදර ඔය හැම එකක්ම හය ගැන හොයන්න ගියොත් වෙන දෙයක්. ඒ නැත්තම් කයට සතිය ආවොත් හොඳක් වෙන්නේ නැහැ. ඉතින් ඒකෝට අපි මේ පේන දේ මේ දුරුවන් කරන්න හැදීමේ වෙන්නේ සතිය කැඩෙන එක. ඉතින් ඒක භාවනාවෙන් හදන්න බෑ. ඒක දෘෂ්ටියෙන්ම හදන්න ඕනේ. තීරුම් කරගෙනම යන්න ඕනේ. කයට හිත ගත්තොත් ඔය දුක්ඛ සත්‍ය තමයි තේරෙන්නේ. පුළුවන් ප්‍රමාණය ඉවසන්න. බැරි නම් යටහත් පහත්ව ඉරියව් මාරු කරලා හෝ මාරු කරනකොටත් නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරලා බලන්න වේදනාවටම යටත් වුණා නමුත් සතිය පුළුවන් තරම් පවත්වනවා කියලා ඒ සතිය දිගේ සතිය තේමා කරගෙන ප්‍රශ්න දිහා බලන එකයි මම මේ දෙන්න හදන පාඩම. අවසන් ප්‍රශ්නේ ස්වාමීන් වහන්සේ පරයන්ක භාවනාව මූල කර්මස්ථානයේ ආනාපාන සති භාවනාව මා හොඳින් සමබරව පුටුවේ වාඩි වී කයට සිත යොමු කරන්නෙමි වේගයෙන් හුස්ම කීපයක් පිට කර ලය සැහැල්ලු කරගතිමි ආනාපාන භාවනාවේ නිමිත්ත වන පිම්බීම සහ හැකිලිම හොඳින් බලා සිටින්නෙමි හුස්ම රැල්ලේ දිග කෙටි බව මුලැමැද අග විමර්ශනය කරමින් ටික වේලාවක් සිටන විට හුස්ම රැල්ල සිහින් වී තුනී වී ඊට ටික කාලයකින් සතිමත් වෙයි නිවසේදී මාගේ දිනචරියාවේ කොටසක් විදිහට දිනපතා පාන්දර පැයක් දෙකක් පමණ කාලයක් භාවනාවේ වඩන්නෙමි. නමුත් කෙලෙස් වැඩි නිසා දෝ සිත තැන්පත් කිරීම බොහෝ අසීරුය. ඉඳ හිට දිනක තැන්පත් උනත් කාලය මධිකම නිසා භාවනාවෙන් මිදින්නෙමි. නමුත් නිස්සරණ වනයේට පැමිණි මුල් දිනේ හැර පරයන්ක භාවනාවට වාඩි වූ සෑම අවස්ථාවකම සිත සතිමත් විය. මුලදී මාගේ නොදැනුවත්කම නිසා විනාඩි 15ක් 20කින් භාවනාවෙන් මිදුනේය. එහෙත් ඔබ වහන්සේගේ දේශනාවලට අනුව මා දැන් සිටින්නට පුළුවන් තාක්කල් සතිමත්ව සිටිමි. මුලදී සිටවිලි නිතර නිතර පැමිණියත් දැන් සිටවිලි නිසා සිත පිට නොයන තරම්ය. ආලෝක සංඥා සහ රූප සංඥා ඒමද අඩු වී ඇත. සමහර දිනවලට මා උදේ දානයේද මගහැර පෑ දෙක තුනක් භාවනායේ දිමි. මාගේ සිතට හෝ ගතට කිසිදු වේදනාවක් දුකක් නැත. සිත හරිම සැහැල්ලුය. කය නැතිසේ මට හැඟේ. හුස්ම වැටෙන නිසා මරණයට පත් වී නැති බව හැඟේ. ඉඳහිට කෙළ බිඳක් ගිලෙන ගිලෙනවා හැරෙන්නට කිසිම හැලහොල්මනක් නැත. ඉඳහිට සිතුවිල්ලක් රූපයක් සිතට ආවත් එය මෙනෙහි එය මෙනෙහි කරමි. මා මා හුස්ම රැල්ල දිහාම බලා සිටිමි. සමහර වෙලාවට ඔබ වහන්සේ දෙසූ ධර්ම කරුණු මතකයට හැඟේ. නැගෙයි. මාගේ භාවනාවේ දශමයක් හෝ ඉදිරියට පැමිණ ඇති බව මට සත්‍ය වශයෙන්ම හැඟෙයි. මෙසේ භාවනාවේ සිටින විට විශාල ප්‍රීතියක් දැනේ. සමහර අවස්ථාවල භාවනාවේ භාවනාවෙන් මිදුණු විට සතුටු කඳුළු කඩා හැලේ. ස්වාමින් වහන්සේ මාගේ භාවනාව තව තවත් ඉදිරියට දියුණු කර ගැනීමට ඔබ වහන්සේගෙන් උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. සක්මණ ගැන මේකේ වචනයක්වත් කියවිලා නැහැ. ඒ නිසා කැමැතිද මේ මේ කියන එකනා සක්මන ගැන මේ කරලා ගමන්ද කරන්නේ නැත්නම් කරලා ලියන්නේ නැතුවද මොකද වෙලා තියෙන්නේ කියන්නේ? සිල්වන් සනා ස්වාමීන් වහන්සේ සක්මන මම හොඳින් කරගෙන යනවා සතිමත්ව මට අර ඇයි ලියන්නේ නැත්තේ ඒකට? මට ඒක ලියන්න වෙලා තිබුණේ නැහැ ස්වාමීන් වහන්සේ මම අන්තිම මොහොතේ මේ ලියලාගෙන අද්දුන්නේ කොමුදනේ මහත්මියට. සක්මනින්දා මම තමයි ලිව්වේ අර නිදිමත ගතිය වගේ එනවා කියලා. ලිව්වේ මම තමයි කලින් දවසක. මේකට මේ සමේත සාපේක්ෂ ප්‍රමාණයකට සක්මණ විස්තරක් තිබුණා නම් ඉතින් මම ලකුණු කපන්නේ නැතුව ලකුණු දෙනවා. සක්මණ නොලිය සිටු නිසා මුලින් ඉඳලා මම අහගෙන හිටියේ මේ කන පැලෙන්න ගහන්න ඕන කියලා මේ සතුරු කඳුල හැලුණාට. මේ ගෙවල් දොරවල් ඉඳගෙන පය ගණන් ඉඳගෙන ඉන්නවා. අන්තිමට ගිහිල්ලා බත් ගන්න බැරි වෙනකන් කොන්දේ අමාරු වෙනකන් නිදිමත නැති වෙනකන් අමාරු වෙනවා. සක්මණමයි වැඩි. නිසා සමාන ප්‍රදේශයක් සක්මන් කරන්න ඒක කොළ මදි නම් කොළ කැලක් ඉල්ලන්න මම දෙන්නම් ලියන්න. වෙලා නොතිබුණු නිසා සෝමන. ඒ නිසා සක්මන් කරනවා නම් මම ලකුණු කපන්නේ නැහැ. එහෙම නැත්නම් හැබැයි නොලියපු නිසා ලකුණු කැපේ. <laughs> ඒ නිසා මේ දශම ස්ථානයක් නෙවෙයි භාවනා වැඩන පටන් ගත්තට පස්සේ ඔක දිගට යනවා. ඒක නිසා පුළුවන් තරම් යනකොට 50ට 50 සක්මන දාලා කරන්න. ඒක එච්චර මහා අනිසංස පෙන්නේ නැහැ. නමුත් දුර ගමනකට අත්‍යවශ්‍ය උපකරණයක් සක්මන. එතකොට තමයි මේ දීර්ඝ ගමනක් නිම වෙනකම්ම අතනෑර කරන මේ කර කරාරින් නැතුව දිගට යන්න පුළුවන් වෙන්නේ. වහන්සේට තෙරුවන් සරණයි. ප්‍රශ්න ප්‍රශ්නත් අවසන් තෙරුවන් සරණයි පැයත් තමසන් තෙරුවන් සරණයි හොඳයි අපි යනවා පැයක සක්මනකට අපි නැවත එකතු වෙනවා තුනට පරියංක භාවනාවක් සඳහා සම්බන්ධ වෙච්ච හිල් දිනාටම තෙරුවන් සරණයි